ඊළඟට පින්නතුනි අපි සඳහන් කරමින් හිටියේ මේ සිහිය අඩු වෙනවනම් ඒ සිහිය අඩු වෙනවා කියන කාරණාව දැනගන්නත් තවත් සිහියක් පවත්වන්න ඕන කියන කාරණාවෙන් තමයි අපි දේශනාව නිමා කරන්නට යෙදුනේ. ඊළඟට සඳහන් කරනවා සිහිය යන්තම් අඩු වෙනකොට දැනගත්ත කියන්නේ ඔහුට හොඳ සිහියක් තියෙනවා කියලා. සිහිය යාන්තමට අඩු වෙනකොටම ඒක දැනගත්ත කියලා කියන්නේ ඔහුට ඊටාම හොඳ සිහියක් තිබුණා. මගේ සිහිය අඩුයි කියන කාරණාවත් ඔහුට වැටහුණා. අන්න ඒ සිහිය අනුව ඔහුට නැවත කර්මස්ථානයට එන්න පුළුවන්. ඒ සිහිය එතකොට යාන්තම් අඩු වෙනකොට කියලා කිව්වේ පෑන තිත මතම තියෙනවා. තිතෙන් එළියට ගියේ නෑ නමුත් අතේ හෙලවීමට පෑන හෙලවෙනවා. ඊටාම සියුම්. ආන් ඒ කාරණාවත් අවබෝධ කරගත්ත පුද්ගලයාට හරියටම කර්මස්ථානයට ආපහු එන්න පුළුවන්කම තියෙනවා. එතකොට එයා බිඳිලා නෑ. පිටට ගියපු කෙනා කර්මස්ථානයෙන් ගිලිහුණා වෙනවා. එතකොට මේ විස්තර කරන්නේ එහෙම අවස්ථාවක් ගැන ඊටාම සියුම් මොහොතක් කියලාම පැහැදිලි කරලා තියෙනවා. ඊළඟට මේ කියන්නේ කුසීත බව ඇති වුනහම ලීනං චිත්තං කෝසජ්ජානු පරිතං කියන තැන තං පග්ගහිත්වා තම් පග්ගහිත්වා වීරිය වැඩි කරලා කෝසජ්ජං පජහති කුසීත බව ඉවත් කරනවා. වීරිය වැඩි කරලා කුසීත බව ඉවත් කරනවා. ඒවම් පිචිත්තං න වික්කේපං ගච්ඡති. මෙසේ සිත වික්ෂේපයට යන්නේක නවත්වනවා. කුසීත බව ඉවත් කරලා හිත වික්ෂේපයට යන්නේක නැත්තම් විසිරෙන එකට අවස්ථාවට ඉඩ දෙන්නේ නැහැ. නැත්තම් විසිරෙන එක නවත්ත ගන්නවා. අතිපග්ගහිතානුචිත්ත අතිපග්ගහිතානුචිත්ත ඊළඟට සඳහන් කරනවා අතිපග්ගහිතං චිත්තං උද්දච්චානුපරිතං අතිපග්ගහිතං චිත්තං උද්දච්චානුපරිතං උනන්දුව වැඩි වෙලා ආස්වාස කරලා ප්‍රාස්වාසයේ එන්න කලින් ප්‍රාස්වාසයේ බලනවා අපි මේ කාරණාව ටිකක් කලින් උත්සාහ කළා ආස්වාස කරලා ප්‍රාස්වාසයේ එන්න කලින් එන්න කලින් ප්‍රාස්වාසය බලනවා. ඒට කියන්නේ හිත උද්දච්චයට ගියා කියලා. ප්‍රාස්වාසයේ එන්න කලින් බලන එකට කියන්නේ හිත උද්දච්චයට ගියා කියලා. අනාගතයට පැනීම නැත්නම් අනාගතයේ පැතීම කියන ක්‍රමයක් හැටියට මේක සඳහන් කරනවා. ආස්වාස කරහමත් ප්‍රාස්වාසය නැත්නම් මේ ආස්වාසයයි ප්‍රාස්වාසයයි අතර හිස්තැනක් තියෙනවා. ඒ හිස්තැනක් තියෙන බව හොඳට වැටහෙන්නේ හොඳ සිහියක් තියෙන කෙනෙකුට. අපේ ආස්වාසයයි ප්‍රාස්වාසයයි දෙක අතර පොඩි ඉඩක් තියෙනවා. ආන් ඒ ඉඩ හොඳට සිහියෙන් ඉන්න කෙනෙකුට අවබෝධ වෙනවා. එහෙනම් ආස්වාස කරලා ඉවර වෙලා ටික වෙලාවක් ගියහමයි ප්‍රාස්වාසය එන්නේ. ආන් ඒ තියෙන ඉඩ ආන් ඒ ඉඩ ඇතුළත ප්‍රාශ්වාසයේ දිහා බලනවා කියන කාරණාවයි මේ කියන්නේ. ප්‍රාශ්වාස එනකන් ඉන්නේ නැතුව ප්‍රාශ්වාසයේ දිහා බලනවා. ඒ කාරණාව මේ සඳහන් කරන්නේ. යම් ප්‍රමාණයකට සිහිය දියුණු වුණ කෙනාට තමයි ආන් එහෙම ඉඩක් තියෙන බව හොඳට තේරෙන්නේ. ඒ අයට තේරෙන්නේ ආස්වාස කරලා ඉවර වෙනකොටම ප්‍රාශ්වාසයේ පටන් ගන්නවා කියලා. කොයි අයටද එහෙම තේරෙන්නේ? සිහිය මදි අයට. සිහිය මදි අයට තේරෙන්නේ ආස්වාස කරලා ඉවර වෙච්ච ගමන්ම ප්‍රාස්වාසය කරනවා කියලා. හොඳට සිහියක් තියෙන කෙනා දන්නවා ආස්වාස කරලා ටික වෙලාවක් ගියහම තමයි ප්‍රාස්වාසය පටන් ගන්න කියලා. ඒ නිසා සඳහන් කරනවා මේ අපි ආස්වාස කරාම මේ නාසයේ එහෙම නැත්නම් පෙනහැල්ලේ මේ තියෙන යම් මාංශ පේශී ප්‍රමාණයක් දිගහැරෙනවා. එතකොට ආස්වාස කරනකොට යම් ප්‍රමාණයක් දිගහැරෙනවා ප්‍රාස්වාස කරන්නේ යම් ප්‍රමාණයක හැකිලීමත් එක්ක එතකොට ආස්වාස කරපු එක නෙමෙයි හැකිලුනේ ප්‍රාස්වාස කරන්න වෙන එකක් හැකිලුනේ එhmenan ආස්වාස කරලා දිගහැරිච්ච ප්‍රමාණය අනිත් එකකට මාරු වෙලා ඇකිලෙන්න තියෙන කාලය තමයි මේ ගත වෙන එක. ඊටාම සියුම් කාලයක්. ඊටාම කෙටි කාලයක්. නමුත් ඒක සිහියෙන් බලාගෙන ඉන්න කෙනෙකුට ඒක හොඳට පේනවා. ඒක හොඳට දැනෙනවා මෙතන අතරක් තියෙනවා හොඳටම කියලා. ඒ කාරණාව මෙතනත් සිහිපත් කරනවා. ඒ නිසා ඊළඟට ඇකුළුණ පෙනහැල්ල දිගහරිමින් ආශ්වාස කරන්ඩ තවත් මාංශ පේශී ප්‍රමාණයක් ක්‍රියාත්මක වෙනවා. ඇකුළුණු පෙනහැල්ල දිගහරින්න තවත් මාංශ පේශී ප්‍රමාණය දිගහැරුණ පෙනහැල්ල හකුලන්න තවත් මාංශ පේශී ප්‍රමාණයක්. අකුලන මාංශ පේශීන්ගෙන් දිගහරින මාංශ පේශීන්ටත් දිගහරින මාංශ පේශීන්ගෙන් අකුලන මාංශ පේශීන්ටත් මාරු වෙන විට යම් වෙලාවක් ගත වෙනවා. අකුලණයකින් දිගහරින එකටත් දිගහරිනයකින් අකුලණයකටත් මාරු වෙන්න ගත වෙන වෙලාව තමයි මේ ආස්වාසයයි ප්‍රාස්වාසයයි අතර ඉතුරු වෙලා තියෙන ඉඩ. ඒක ඊටා පොඩි ඉඩක් එහෙනම් ඊටා වේගෙන් මේ දෙන්න එහාට මෙහාට මාරු වෙනවා. නමුත් මේ මාරු වෙන්න ගත වෙන සියුම් කාලයේ තමයි ආස්වාස ප්‍රාස්වාස අතර තියෙන මෙන්න මේ හිඩැස. අන්න ඒ වෙලාව දැනගත්ත සිහියක් තිබුණොත් අපි හිතනවා ප්‍රාශ්වාසය දැනගන්නකොටම ආශ්වාසයේ පටන් ගත්ත බව අපි අවබෝධ කරනවා. සිහියක් තිබුණොත් ආශ්වාසයේ නිමා වෙලා ප්‍රාශ්වාසයේ පටන් ගන්නවා. ඔතන අතරක් තියෙන බව සිහියක් තිබුණොත් දැනගන්නවා. එහෙම හිතලා ආශ්වාසයේ මතක් කරනවා. නමුත් එහෙම දෙයක් ඇත්තටම නැහැ කියලා සඳහන් කරනවා. කොහොම දෙයක්ද? අනාගතේ විතරක් ප්‍රාර්ථනා කරලා තියෙනවා. යම් කෙනෙක් හිතුවොත් ආස්වාසය ඉවර වෙනකොටම ප්‍රාස්වාසය පටන් ගන්නවා කියලා. එහෙම දෙයක් ඇත්තටම නෑ කියලා සඳහන් කරනවා. ආස්වාසය ඉවර වෙනකොටම ප්‍රාස්වාසය පටන් ගන්නෙම නෑ. එහෙම වුණොත් මොකද්ද වෙලා තියෙන්නේ? එහෙම දෙයක් නෑ. නමුත් වෙලා තියෙන පුද්ගලයා අනාගතේ ප්‍රාර්ථනා කරලා විතරක් තියෙනවා. ආස්වාසය ඉවර වෙනකොටම ප්‍රාස්වාසය පටන් ගන්නෙ නෑ. නමුත් අවබෝධයක් නැති කෙනා ඒක හිතන්න ගියහම දැන් ප්‍රාස්වාසය එන්න ටිකක් වෙලා තියෙනවනේ. ඒ වෙලාවට කලින් මම ප්‍රාස්වාසය දිහා බලනවා. එනවා කියලා. නිමිත්ත ඒ වෙනුවෙන් නිමිත්ත දිහා බලනවා. ඒ කියන්නේ එන්න කලින් මං අනාගතේ බැලුවා වෙනවා එතකොට. එහෙමනොත් ඒ භාවනාව සාර්ථක වෙන්නේ සාර්ථක වෙන්නේ නැහැ. මොකද අරමුණ මං හිතාපු හැටියට ගමන් කළේ නැන්නේ. එහෙනම් හරියටම නිමිත්තට එතකොට නිමිත්තට ප්‍රාශ්වාස එන්න තව ටිකක් වෙලා තියෙනවා. මම කලින් බලාගෙන ඉන්නවා ප්‍රාශ්වාස එන්න වෙලා තියෙනවා. එතකොට අපි සිහිය එහාට මෙහාට නැවත විසිරීලායි තියෙන්නේ. ඒ නිසා සඳහන් කරනවා මේක විශේෂයෙන්ම සිහිපත් සිහිපත් කිරීමම කරනවා. හැබැයි මේ කාරණා ඊටාම සියුම් කියලා. සාමාන්‍යයෙන් අහගෙන ඉන්න කෙනෙකුට එහෙම වැටහෙනවම මදි. ඒකයි මුලින්ම සඳහන් කළේ කරන අයටයි මේක අවබෝධයක් තියෙන්නේ කියලා. ඒක කාරණාවම සිහිවත් කරනවා. මේක ඊටාම සියුම් කාරණාවක් ගැනයි මේ සාකච්ඡා කරන්න කියලා. තප්පරයෙන් කොටසක් තරම් සියුම් ප්‍රමාණයක් විනාඩි ගණනාවක් ගත වෙන දෙයක් නෙමෙයි. තප්පරිනුත් ඊටා සුළු ප්‍රමාණයක් තරම් ඊටාම සියුම් කාලයක් තමයි ඔය ආස්වාස ප්‍රාස්වාස අතර තියෙන ඉඩ තියෙන්නේ. එතකොට ආන් ඒ ඉඩ දිහා බලාගෙන ඉන්න එකයි මේ කියන්නේ. ඊළඟට පින්නතනේ උද්දච්චයට හිත ගියා කියලා දැනගත්තම දැන් මට මේ වීරිය වැඩි කියලා දැනෙන වීරිය අඩු කරන්න ඕන. උද්දච්චයට හිත ගියා කියලා දැනගත්තාම මට වීරිය වැඩි වෙලා කියලා කල්පනා කරලා තමන්ගේම සිහියෙන් ඒ වීරිය අඩු කරන්න ඕනේ. වීරිය වැඩි වුණොත් ඒත් විසිරෙන්න පටන් ගන්නවා. ඊළඟට සතහන් කරනවා සිතට නිග්‍රහ කරලා උද්දච්චං පජහති විසිරීම නැති කරනවා. හිතට නිග්‍රහ කරනවා. නිග්‍රහ කරලා විසිරීම නවත්ත ගන්නවා උද්දච්චම් පජහති. ඒවම් පිචිත්තං නවික්කේපං ගච්ඡති. අබිරතං චිත්ත රාගානු පරිතං. සිත ඇලීමක් සහිතව නැමෙනවා. ඊළඟට සඳහන් කරනවා තං සම්පජානෝ හුත්වා රහං පජහති. තං සම්පජානෝ හුත්වා රහං පජහති. ප්‍රඥාවෙන් එය දැනගෙන රාගය ඉවත් කරනවා. ප්‍රඥාවෙන් අවබෝධ කරලා රාගය නැත්තම් කැමැත්ත කියන එක ඉවත් කරනවා. මෙසේ සිත වික්ෂේපයට යන එක නවත්තනවා. එහෙම නැත්තම් අපනතං චිත්තං ව්‍යාපාදානුපතිතං සිත අකමැති වෙලා අකමැත්ත අනුව පවතිනවා. හිත රාගයට යන එක නවත්තගත්තේ නැත්නම් හිත අකමැති වෙලා ඒ අකමැත්ත අනුව පවතින්න පටන් ගන්නවා. තං සම්පජානෝ හුත්වා ව්‍යාපාදෝ පජහති. මේ ව්‍යාපාදයක් නැත්නම් මෙතන තියෙනවා කියලා කියන මේ ප්‍රඥාවෙන් අවබෝධ කරගෙන ව්‍යාපාදයක් තියෙනවා. මොකද ව්‍යාපාදයක් කියන කියන්නේ ද්වේෂයක්. ද්වේෂයක් තියෙන බව ප්‍රඥාවෙන් අවබෝධ කරගන්න. එතකොට කොහෙද මේ සියුම් තැන අතර ද්වේෂයක් ඇති වුනේ? සඳහන් කරනවා මෙතන ව්‍යාපාදී කියලා කිව්වේ භාවනාව සම්බන්ධව ඇති වෙන සියුම් අකමැත්ත කියලා. එහෙනම් ඒ අකමැත්ත කියන එක ව්‍යාපාදයක්. ද්වේෂයක්. ආන්ගේ භාවනාව සම්බන්ධයෙන් ඇති වෙනවා නම් ඊ타ම සියුම් අකමැත්තක්. එතන තියෙන්නේ ව්‍යාපාදයක් කියලයි සඳහන් කරන්නේ. ආස්වාසයේ කෙරෙන හෝ දැනෙන විදිය පිළිබඳව ඇතිවෙන සියුම් අකමැත්ත. ආස්වාස කිරීම හෝ ප්‍රාස්වාස කිරීම සම්බන්ධයෙන් එහෙම නැත්නම් මගේ ආස්වාස ප්‍රාස්වාස මට දැනෙන ආකාරය පිළිබඳව මට ඇති වෙනවා නම් අකමැත්තක් ඒකට කියන්නේ ව්‍යාපාදයක් කියලා. අන්න එය ප්‍රඥාවෙන් අවබෝධ කරගෙන එය ඉවත් කරනවා. ඒ කාරණාව නිසා සිත වික්ෂේපයට යන එක නවත්තනවා. ආන් ඒ ව්‍යාපාදයෙන් හිත ඉවත් කරගන්නවා නම් හිත විසිරෙන්න තියෙන තවත් අවස්ථාවක් මග හැරෙව්වා වෙනවා. ඉමේහි චහි තානේහි පරිසුද්ධං චිත්තං පරියෝදාතං ඒකත්ත ගතං හෝති මේ ස්ථාන හයේ සිත නීවරණයන්ගෙන් පිරිසිදු කරනවා පිරිසිදු කරලා සිත ප්‍රභාස්වර කරනවා මේ ස්ථාන හයේදී සිත නීවරණයන්ගෙන් පිරිසිදු කරලා සිත ප්‍රභාස්වර කරනවා ඊළඟට සඳහන් කරනවා පින්නතුනි යම් ආකාරයකින් මේ ප්‍රභාස්වර කරනවා කියන කාරණාවයි මේ විස්තර කරන්න හදන්නේ. දූවිලි බැඳිලා තියෙන භාජනයක්. අපි කියමුකෝ කලක් දිලිසෙමින් තිබිච්ච භාජනයක්. හොඳට තිබුණොත් දිලිසෙන භාජනයක් හොඳටම දූවිලි වැඩිලයි තියෙන්නේ. ආන් ඒ දූවිලි වැඩිච්ච භාජනය අපි රෙදි කෑල්ලක් අරගෙන පිහලා පිරිසිදු කරලා දානවා. ඒ කලක් දිලිසෙමින් තිබිච්ච භාජනයේ තියෙන දූවිලි රෙදි කෑල්ලෙන් පිස්සට භාජනයේ අර මුල් අවස්ථාවේ තිබිච්ච දිලිසෙන බව එන්නේ ඒ දිලිසෙන බව එන්නේ නැහැ. එහෙමනම් සඳහන් කරනවා ඒ දිලිසෙන බව ඇති කරගන්න නම් නැවත වෙනත් මොනවා හෝ ආලේපන වර්ගයක් භාවිතා කරලා ඒක මැද්දොත් මදිනවා කියලා කියන්නේ පිහිනවා කියන එක නෙමෙයි. පිහිනවට වඩා යම් වෑයමක් යොදලා තමයි මදිනවා කියන එක කරන්න ඕනේ. එතකොට තවත් යම් දෙයක් භාවිතා කරමින් මේක මැද්දොත් එහෙම නැත්නම් ඒ රෙදි කෑල්ල හරි ටිකක් තද කරලා මේක මදිනවා කියන ක්‍රියාවේ යෙදුනොත් නැවත නැති වෙලා තිබිච්ච දිලිසෙන බව භාජනයේ ඇතිවෙන්න ඇතිවෙන්න පටන් ගන්නවා. ඊළඟට මෙතන සඳහන් කරනවා ආන්ගේ මැදලා ගත්තාම එය දිලිසෙන ස්වභාවයක් එනවා. ඒට තමයි මෙතන පරියෝදානං කියලා කියන්නේ. දිලිසෙන බවටයි පරියෝදානං කියලා කියන්නේ. ඒ වගේ මේ හිතේ තියෙන නීවරණ ඉවත් කිරීම හා ප්‍රභාෂවර කිරීම. හිතේ තියෙනවා නම් යම් නීවරණයක් නැත්නම් නීවරණ ප්‍රමාණයක් ඒක දූවිලි වගේ. ඒක පිහලා දැම්ම කියලා පිහලා දැම්මට අර වාජනේ දිලිසෙන්නේ නැහැ ඒ තරම් හිත පිරිසිදු වෙන්නෙම ඒ තරම්ම හිත පිරිසිදු වෙන්නේ නැහැ. නමුත් ඒ නීවරණ හිතෙන් නැත්තටම නැති කරපු ගහම ආන්ගේ හිත ඊටාම ප්‍රභාෂවරයි. පබස්සර මිදම් භික්කවේ චිත්තං ආගන්තුකේන උපක්කලිට්ටේන උපක්කලිට්ටං අලුතෙන්ම දිලිසෙන භාජනයක් අරගෙන ආපුවම ඒක දිලිසෙනවා ඒක දූවිලි නෑනේ එතකොට කාලයක් ඒක අපේ ගේ ඇතුලේ කොහේ හරි තැනක තියලා තියෙනකොට දූවිලි බැඳිලා බැඳිලා බැඳිලා අර දිලිසෙන ස්වභාවය නැතු වෙනවා එහෙනම් මෙතන සඳහන් කළේ පබස්සර මිදම් භික්කවේ චිත්තං කෙනෙක් මේ ලෝකේ උපදිනකොට ඒ පුජ්‍යලයාගේ හිත හරීම ප්‍රභාෂවරයි. එතෙන්ට ප්‍රභාෂවරයි කියන වචනේ පැහැදිලි කරලා තියෙන්නේ දිලිසෙන ස්වභාවයෙන් යුක්තයි. ඒ හිතේ මහා ලොකු කෙලෙස් කෙලෙස් නෑ ඒ හිතේ. අපි බලාපොරොත්තු වෙන විදිහේ මහා කෙලෙස් නෑ. නැත්නම් යම් ප්‍රමාණයක ක්ලේශ ධර්මයන් ඇති නොවෙනවා නෙමෙයි. අර අර සඳහන් කරන විදිහේ මහ කෙලෙස් නෑ. ඒ නිසා ඊටාම ප්‍රභාෂවරයි ඒ හිත. නමුත් දැන් අර වාජනේ කාලයක් තියෙනකොටනේ අපවිත්‍ර වුණේ. දැන් මේ දරුවා ටික ටික වැඩෙමින් වැඩෙමින් එනකොට ආගන්තුකේනේ දූවිලි කොහෙන්දෝ ඇවිල්ලා අර භාජනේ පැටලුණා. අන් ඒ වාගේ මේ ප්‍රභාෂවර හිතක් තිබිච්ච දරුවගේ හිතට බාහිරින් එන විවිධ බලපෑම් විවිධ ක්ලේශ ධර්මයන් ඇතුල් වෙලා ඇතුල් වෙලා ඒ හිත ඊටාම අපවිත්‍ර හිතක් බවට පත් වෙනවා. දැන් එතකොට ඔබේ මගේ අපේ ඔක්කොගෙම හිත් වලට වෙලා තියෙන්නේ ඒකයි. මේ ආගන්තුකව ආපු විවිධ ක්ලේශ ධර්මයන්ගෙන් පිරලා තියෙන. එක එක්කෙනාට වෙනස් එක එක්කෙනාගේ කෙලෙස්. ඒ නිසා ආන් ඒ සියල්ලෙන් බැඳිලා නිසා අපේ හිතේ තියෙන අර ප්‍රභාස්වරයි කියන ස්වභාවය නැතුව ගිහිල්ලා. එතකොට මේ යම් කෙනෙක් වෑයම් කරලා උනන්දුයෙන් භාවනාවක් වඩනවා කියලා කියන්නේ ආන් අර භාජනයේ පිහින්න උත්සාහ කරනවා නෙමෙයි මදින්න උත්සාහ කරනවා වගේ වැඩක්. ආන් එහෙම මැදගෙන මැදගෙන මැදගෙන යනකොට එයාට භාජනයේ පෙර තිබිච්ච යථා ස්වභාවය දකින්න ලැබෙනවා. එහෙනම් මේ හිතේ කෙලෙස් ඉවත් වෙවි ඉවත් වෙවි ගිහිල්ලා අපේ හිතත් ඊටාම ප්‍රභාෂර වූ සිතක් බවට පත් වෙනවා. එතකොට හැබෑම ප්‍රභාෂර වෙච්ච හිත මහරහතන් වහන්සේලා සතුයි. ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් මාර්ගඵල කියලා කියන්නේ මේක ප්‍රභාෂවර වෙමින් වෙමින් ඉස්සරහට අරගෙන ගිහිලා සැබෑ ප්‍රභාෂවරත්වයට ආවා කියන්නේ සව් කෙලෙස් නැසුව කියන කාරණාවට ආවා කියන එකයි. එහෙමනම් මෙතන සඳහන් කරනවා මේ බොහෝ දෙනෙක් හිතන්න පුළුවන් භාග්‍යතුන් වහන්සේ ඊළඟට මෙතන මෙතන සඳහන් කරනවා දානයේ පිළිබඳව කාරණාවක් මේ ප්‍රභාෂර බව හොයාගෙන යන්න දානයේ කොයිතරම් වටිනවද කියන කරුණකට එනවා සිත එකඟතාවයකටපත් වෙනවා කතමේතේ ඒකත්තා කුමක්ද ඒකත්වය කියලා කියන කාරණාව විස්තර කරනවා එතනදී තමයි සඳහන් කරන්නේ මේ දානය, සීලය, භාවනාව ආදී දස පුණ්‍ය ක්‍රියා. දාන, සීල, භාවනා ආදී වශයෙන් පුණ්‍ය ක්‍රියා 10ක් භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා තිනවා. එතන සඳහන් කරනවා දානය, සීලය, නෙක්ඛම්ම ආදී දස පාරමිතත් භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා තියෙනවා. දාන පාරමිතා, සීල පාරමිතා, නෙක්ඛම්ම පාරමිතා ආදී වශයෙන් දස පාරමිතා. ඊළඟට භාග්‍යතුන් වහන්සේගේ දේශනාව අනුව මේ මේ අනුපූර්ව ප්‍රතිපදාවෙන් අපි ඉදිරියට යන්න ඕනේ කියලා සඳහන් කරනවා. දානය, සීලය, භාවනාව ආදී වූ අනුපූර්ව ප්‍රතිපදාවේ. ඒ නිසා සඳහන් කරන්නේ භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව අනුවම අපි යා යුතුයි කියලා. එහෙම නැති වුණොත් අපිට මේ මේ ශාසනයේ අපි බලාපොරොත්තු වෙන ඉදිරි ගමන යන්න බැරුව යනවා. ඒ නිසා දානයේ සීලයේ ප්‍රගුණ කරලා ඉන්න අවශ්‍යයි කියලා සඳහන් කරනවා මේ මාර්ගඵල හොයන්න. දානයේ සීලය ප්‍රගුණ කරගන්න එක ඊටාම වටිනා මාර්ගඵලයක් හොයන්න. එහෙම යම් කෙනෙක් ඒක ප්‍රගුණ කරමින් ඉන්නවා නම් ප්‍රගුණ කරලා තියෙනවා නම් එයාට මාර්ගඵලයක් හොයාගන්න එක හරි හරි පහසු වැඩක් බවට පත් වෙනවා. ඊළඟට සඳහන් කරනවා හරියටම පිළිවෙලට මේක සම්පූර්ණ කරන්න ඕනේ නැහැ කියලා බොහෝ දෙනෙක් හිතන්න පුළුවන්. පිළිවෙලට සම්පූර්ණ කරන්න ඕනේ නැහැ කියලා. අතනින් මෙතනින් කෙරුවහම ඇති කියලා. එහෙම වුණොත් ඒක කෙනෙකුගේ හිතවිල්ලක් විතරක් විතරක් වෙනවා. හිතනවා විතරයි සම්පූර්ණ වෙන්නේ නැහැ. එහෙම අතනින් මෙතනින් කරලා මේක සම්පූර්ණ කරන්න පුළුවන් නම් බුදුරජාණන් වහන්සේ මේක පිළිවෙලට දේශනා කරන්නේ නැහැ. නමුත් අතනින් මෙතනින් කරලා බැරි හින්දා තමයි අනුපූර්ව ප්‍රතිපදාවක් දේශනා කරලා තියෙන්නේ. ඒ අනුපූර්ව ප්‍රතිපදාවේ තියෙන මුලින්ම දාණය ඊළඟට සීලය. ඉස්ලාම දේශනා කළේ නේ අපිට සීල්. ඉස්ලාම දේශනා කළේ දාණය. මොකද අත්හැරීමේ ප්‍රමාණය අත්හරින්න පුළුවන් වෙන ආකාරය සහ අත්හරින්න පුරුදු වෙන හැටි. ඒකයි අපි මේ කාරණාව කලින් දවසකත් සාකච්ඡා කළා. දන් දෙන්න කැමති කෙනා සිල් ගන්න ඒ තරම් කැමැත්තක් නැහැ. දන් දෙන්න හරි කැමති සිල් ගන්න කැමැත්තක් නැහැ. හැබැයි කාලයක් දන් දීගෙන දීගෙන යනකොට යාට සිල් ගන්න හිතෙනවා. ඊළඟට එයා දැන් සිලුත් ගන්නවා දනුත් දෙනවා. හැබැයි දවස් 4ක 5ක භාවනාවකට යන් කිව්වොත් එයා එන්නේ නැහැ වැඩ වැඩි. දැන් ක්‍රමක්‍රමයෙන් සිල් රැකගෙන යනකොට එයාට හිතෙනවා නෑ මේක විතරක් මදි භාවනා කරන්නත් ඕන කියලා. එහෙනම් ඒ අත්හැරීමේ ප්‍රමාණය බුදුරජාණන් වහන්සේ ਸਰුවඥතා ඥාණයෙන් දැකලමයි දේශනා කරලා තියෙන්නේ. එහෙනම් ඒ අනුපූර්ව ප්‍රතිපදාවම හරි වටිනවා මාර්ගඵලයක් හොයන කෙනෙකුට. ඒකයි සඳහන් කළේ හරියටම පිළිවෙලටම මේක සම්පූර්ණ කරන්න ඕනේ. යම් කෙනෙක් හිතන්න පුළුවන් නෑ එහෙම කරන්න අවශ්‍ය නැහැ කියලා. එහෙම කෙනෙක් හිතනවා නම් ඔවුන් දානීය ප්‍රගුණ කරන්නේ නෑ. මේක හරියටම කරන්න ඕනේ නෑ කියලා හිතුවොත් ඒ අය දානීය කියන මාතෘකාව අතහරිනවා. ඒ නිසා හුඟක් භාවනා කරන සමහර අය කතා කරන්නේ මේ දන් දීදී ඉඳලා වැඩක් නෑ භාවනායි කරන්න ඕනේ කියලා. එහෙම කිව්වොත් ඒක භාග්‍යතුන් වහන්සේගේ දේශනාව නම් වෙන්නේ වෙන්නේ නැහැ. මුලින් දාණය ප්‍රගුණ වෙන්නම ඕනේ. ඒ කියන්නේ දාණය ප්‍රගුණ කරලා ඉවර වෙලා භාවනා කරන්න කියනව නෙමෙයි. දාණය ප්‍රගුණ කරන්න ඒ අතරින් භාවනාවත් කරන්න. හැබැයි දාණය අතහැරලා භාවනා කරන්න ලැහැත්ති වෙන්න එපා. ඒකෙන් ඒක නිෂ්ප්‍රයෝජන කාරණාවක් බවට පත් වෙනවා. ඒ නිසා දාණය නිසා තමයි සීලය ආදී අනික් ගුණධර්ම ඔක්කොම වැඩෙන්නේ කියලා සඳහන් කරනවා. අනික් සියලු ගුණධර්ම වැඩෙන්නේ දානේ හරියට බලපානවා. ඒ නිසා තමයි බෝසතාණන් වහන්සේලා නියත විවරණයෙන් පසු ප්‍රථමයෙන්ම දාන පාරමිතාව තෝරගන්නේ කියන කාරණාව සිහිපත් කරනවා. එහෙනම් දාණය අත්හැරලා මේ ගමන යන්නම යන්නම බෑ. ඒ නිසායි දාන පාරමිතාවම තෝරගත්තේ. හැබැයි ඒක අති දැවැන්තම පාරමිතාව. පාරමී ධර්ම ඔක්කොම සම්පූර්ණ කරලා ඉවර කරලා දාන පාරමිතාව තවත් ඉතුරු වෙලා තිබුණා. වෙස්සන්තර රජුරවන්ටත් දාන පාරමිතාව සම්පූර්ණ කරන්නේ ඉඩ තිබුණා. එතකොට අනික් පාරමිතා සම්පූර්ණ වෙලයි තිබුණේ බොහෝ බොහෝ ප්‍රමාණයක් සම්පූර්ණයෙන් වගේ සම්පූර්ණ වෙලා නමුත් දාන පාරමිතාව තාම ඉතුරු වෙලා. ඒක නිසා ඒක දැවැන්ත පාරමිතාවක්. එහෙනම් දානේ නැතුව මේ ගමන යන්න බෑ කියන කාරණාවට හොඳම උදාහරණයක් එතනම එතනම තියෙනවා. ඊළඟට පින්නතුනි සඳහන් කරනවා දානය කියන්නේ අතහැරීමයි. ඒ අතහැරීම මත ඇතිවෙන සිහියක් තියෙනවා. අත්හැරීම මත ඇති වෙන සිහියක් තියෙනවා. ඒ සිහිය මත ඇති වෙන සිතේ එකඟතාවයක් තියෙනවා. දානය කියන්නේ අත්හැරීමයි. අත්හැරීම මත හොඳ සිහියක් තියෙනවා. ඒ සිහිය මත හොඳ එකඟතාවයක් ඇති වෙනවා. ඊළඟට සඳහන් කරනවා එය තමයි පළමු ඒකත්වය කියලා කියන්නේ. මෙතන ඒකත්වයන් සාකච්ඡා කරනකොට එනම් පළමු ඒකත්වයේ බවට පත් වෙනවා මේ දාණය මත ඇතිවෙන සිහිය. සමත නිමිත්තූපට්ඨානේ ඒකත්තං කියලා කියනවා. සමත නිමිත්තූපට්ඨානේ ඒකත්තං. මේ අදිචිත්තය හෙවත් සමතය හෙවත් සමාධිගත වීම නිසා ඇතිවෙන ඒකත්වය. අදිචිත්තය සමතේ නැත්තම් සමාධිය මත ඇතිවෙන ඒකත්වයක් තියෙනවා. ඊළඟට සඳහන් කරනවා වයලක්කන උපට්ඨානේ ඒකත්තං. විදර්ශනාව නිසා ඇතිවෙන ඒකත්වයක් තියෙනවා. ප්‍රඥාව දියුණු වෙලා නාම රූප වෙන් වෙලා දැකීම නිසා ඇතිවෙන එකඟතාවයක් තියෙනවා විදර්ශනාව නිසා ඒ එකඟතාවය ඇති වෙනවා ඊළඟට සඳහන් කරනවා නිරෝධූපට්ඨානේ ඒකත්තං එහෙම කියලා කියන්නේ නිර්වාණය දැකීම නිසා ඇතිවෙන ඒකත්වයක් තියෙනවා. නිවන දැකීම නිසා ඇතිවෙන ඒකත්වයක් තියෙනවා. ඊළඟට පින්නතුනේ මෙන්න මේ කාරණා හතරට තමයි මෙතන ඒකත්වය කියන තනි වචනය කියලා තියෙනවා. එහෙනම් අපි මුලින් සඳහන් කළා මේ මේ දාණය හරියටම සම්පූර්ණ කරගෙන අත්හැරීම මත ඇතිවෙන සිහිය සිහියක් තියෙනවා. ඒ සිහිය මත ඇතිවෙන හිතේ එකඟතාවයක් තියෙනවා. අත්හැරීම මත ඇතිවෙන සිහියක් තියෙනවා. ඒ සිහිය මත ඇතිවෙන හිතේ එකඟතාවයක් තියෙනවා. ආන් ඒක තමයි පළමු ඒකත්වය කියන්නේ කියලා. එතකොට ඒකත්වයන් හතරක් මෙතන සාකච්ඡා කරනවා. දෙවන ඒකත්වය තමයි සමාධිගත වීම නිසා ඇතිවෙන ඒකත්වය. තුන්වෙනි ඒකත්වය තමයි විදර්ශනාව නිසා ඇතිවෙන එකඟත්වයක් තියෙනවා. ඊළඟට හතරවෙනි එක තමයි නිර්වාණය නිසා ඇතිවෙන එකඟත්වයක් තියෙනවා. නිවන දැකීම නිසා ඇතිවෙන ඒකත්වයක් තියෙනවා. මෙන්න මේ කාරණා හතරට තමයි ඒකත්වය කියලා තියෙන්නේ කියලා සඳහන් කරනවා. එහි ප්‍රධානම කාර්යය තමයි දානය. මේ ඒකත්ව හතරේ ප්‍රධානම ඒකත්වයේ බවට පත් වෙලා තියෙන්නේ දානය. එhmenan සඳහන් කරනවා අත්හරින්ද තමන් කරලා තියෙන පුරුද්ද තම හැකියාව. අත්හරින්න යම් ප්‍රමාණයක අපි පුරුදු කරලා තියෙනවා නම් ඒක තමයි ඒ පුද්ගලයාගේ ඒ සම්බන්ධයෙන් තියෙන හැකියාව. ඒක තමයි භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ තණ්හක්කයෝ විරාගෝ නිරෝධෝ නිබ්බානං ආදී වශයෙන් දේශනා කරලා තියෙන එකයි තණ්හක්කයෝ විරාගෝ නිරෝධෝ නිබ්බානං සියලු උපාදාන අතහරින තැන හැටියට දේශනා කරලා තියෙන එක සියලු උපාදාන අතහරින තැන හැටියට ඒ කාරණාව දේශනා කරලා තිනවා එහෙමනම් පැහැදිලි කරනවා දාණය තමයි මේ අරහත්වයේදී අපට අන්තිමට ප්‍රගුණ වෙලා ඉන්නේ කියලා අති උතුම් අරහත්වයේදීද අන්තිමට ප්‍රගුණ වෙන කාරණාව දානයි. සව් කෙලස් අත්හැරියනේ. රහත් වුණා කියලා කියන්නේ අරහත්ත්වයටපත් වුණා කියන්නේ සව් කෙලස් අත්හැරියා. එහෙනම් දානය කියලා කිව්වෙත් අත්හැරීම. එහෙනම් අරහත්ත්වයේදී මුදුන්පත් වෙලා එන්නේ දානය කියන කාරණාවමයි. එහෙමනම් මේ සසරින් මිදීම කියන කරුණ ළඟ දානේ කවදාවත්ම අව탁සීරුවටපත් කරන්න පුළුවන් කාරණාවක් නෙමෙයි. දානය අතහැරලා භාවනා කරන්න ඕනේ කියලා කිව්වොත් ඒක කොයිතරම් බුදුරජාණන් වහන්සේට ඈතින් තියෙන වචනයක්ද කියන කාරණාව එතකොට එතකොට පැහැදිලි වෙනවා. ආන් ඒ නිසා මේ දානේ ප්‍රගුණ කරලා නැති කෙනෙකුට කවදාවත්ම රහත් වෙන්න බැරි බව බුදුරජාණන් වහන්සේමයි දේශනා කරන්නේ. දානය ප්‍රගුණ නොකළ කෙනෙකුට රහත් වෙන්න බැරි බව ශ්‍රේෂ්ඨ බුද්ධ වචනයක්මයි. එනිසා මෙතන තියෙනවා දාන වෝසග්ගපට්ඨානේ ඒකත්තං චාගාදි මුත්තානං මේ දන් දීමට දැඩිව ඇලෙන්න උන්ට තමයි මේ දාන වොස්සග්ග කියන එක එන්නේ. දන් දීමට දැඩිවම ඇලෙන ඇටි තමයි දාන වොස්සග්ග කියන එක එන්නේ. එකඟතාවය එන්නේ. මේ සිතේ එකඟතාවය ඇති කරගන්න දාණයට දැඩිව ඇලීම හරි වටිනවා. සමත නිමිත්තුපට්ඨානේ ඒකත් තංච අදිචිත්ත මනු යුත්තානං සඳහන් කරනවා අදිචිත්තයේ යෙදෙන ධානයේ යෙදෙන ධාන වඩන පුද්ගලයාට තමයි මේ සමත නිමිත්ත එළඹිලා එකඟත්වයක් එන්නේ. ධානයේ යෙදිලා ධාන වඩන පුද්ගලයාට තමයි සමත නිමිත්ත කියන එක එළඹිලා හිතේ එකඟතාවයේ ඇති වෙන්න පටන් ගන්නෙ. වයලක්කනමු ප ဋ ාණේ ඒකත්තංච විපස්සකාණං ඊළඟට සඳහන් කරනවා විපස්සක පුද්ගලයන්ට තමා වයලක්ෂණේ ඇති වෙන්නේ කියලා. මොකද්ද මේ වයලක්ෂණේ කියලා සඳහන් කළේ? එතන සඳහන් කරනවා වයලක්ෂණේ කියවේ මේ උදයබ්භ්‍යානුපස්සනා ඥානයට පසුව ඇතිවෙන බංගානුපස්සනා ඥානයත් පස්සේ ඇතිවෙන විපස්සනාව ගැන තමයි මෙතන සඳහන් කරලා තියෙන්නේ කියලා. උදයබ්භ්‍යානුපස්සනා ඥානයට පසුව ඇති වෙන බංගානුපස්සනා ඥානය එහෙම නැත්නම් බංගානුපස්සනා ඥානයෙන් පසුව ඇති වෙන විපස්සනාව ගැන තමයි මෙතන සඳහන් කරලා තියෙන්නේ. උදයබ්භ්‍යානුපස්සනාවයි බංගානුපස්සනාවයි කියන දෙකට පස්සේ ඇති වෙන විපස්සනාව කියන එක ගැන තමයි මෙතන මේ කතා කරලා තියෙන්නේ කියලා සඳහන් කරනවා. ඊළඟට බයතුපත්ඨාන ආදී වශයෙන් මෙන්න මෙවැනි එකඟතාවයක් විපස්සක පුද්ගලයාට ඇති වෙනවා. බයතුපත්ඨාන ඥානය ආදි වශයෙන් එකඟතාවයක්. ඒ නිසා සඳහන් කරනවා නිරෝධූපට්ඨානේ ඒකත් අරිය පුද්ගලානම් මේ නිවන ස්පර්ශ කරලා තියෙන්නේ ආර්ය පුද්ගලයෝ විතරයි කියලා. උතුම් ආර්යෝ විතරයි නිර්වාණ ධර්මතාවය ස්පර්ශ කරපු අය බවට පත් වෙන්නේ. ඒ නිසා සඳහන් කරනවා නිවන නිසා යම් තැනක එකඟතාවයක් ඇති වෙනවා නම් මාර්ග හිතේ හා ඵල හිතේ විතරයි. නිවන නිසා එකඟතාවයක් ඇති වෙනවා නම් ඒකඟතාවයේ මාර්ග සහ ඵල සිතේ විතරයි ඇති වෙන්නේ කියලා. ඒ කියන්නේ අරිහත් මාර්ගසිත අරිහත් ඵලසිත මේ මාර්ගසිතත් ඵලසිතත් අතර වෙනස සමහරලාට චිත්තක්ෂණයක් වෙන්නත් පුළුවන්. ඒක ඊටාම ඊටාම සියුම් ස්වභාවයක්. සඳහන් කරනවා මේ තමයි යම් කෙනෙක් මිදෙන ස්ථානය ගැන කරන දේශනාව මාර්ගසිතේ ඇති එකඟතාවය ගැන කරන දේශනාව කියලා පැහැදිලි කරනවා. ඊළඟට සඳහන් කරනවා ඉමේහි චතුහි ඨානේහි ඒකග්ගගතං චිත්තං පටිපදා විසුද්ධි පක්ඛන්දේචේව හෝති මෙන්න මේ සතර ස්ථානයන්හි ඒකාන්තගත වූ සිත පටිපදා විසුද්ධියට බැස ගන්නවා කියලා දේශනා කරනවා. පින්නතිනි සඳහන් කරනවා මෙතන සඳහන් කරන්නේ 6 වෙනි විසුද්ධියට ගියහම තියෙන සමතය ගැනයි. 6 වෙනි විසුද්ධියට ගියහම තියෙන සමතය ගැනයි මෙතන සඳහන් කරන්න කියලා සඳහන් කරලා පැහැදිලි කරනවා. දෙවන විසුද්ධියේ තියෙන චිත්ත විසුද්ධිය ගැන නෙමෙයි මේ කතා කරන්න කියලා ආපහු පැහැදිලි කරනවා. චිත්ත විසුද්ධිය ගැන නෙමෙයි කතා කරන්නේ. හයවන විසුද්ධියට ගියහම තියෙන සමතය ගැනයි සඳහන් කරන්න කියලා සඳහන් කරනවා. ඊළඟට සීල විසුද්ධියේදී ආර්ය කාන්තවන මට්ටමට අංග 8කින් යුතුව අංග 8කින් යුතුව කියලා සඳහන් කරාම ආර්යකාන්ත සීලයක් බවට පත් වෙන්න අංග 8ක් තියෙන්න ඕනේ ඒ සීලය තුල. එහෙනම් ඒ අංග 8 තමයි අකණ්ඩ, අච්චිද්‍ර, අසබල, අකම්මාස, බුජිස්ස, විඤ්ඤුප්පසත්ත, අපරාමට්ඨ, සමාධි සංවත්තනික කියන காரணා 8. මේ මේ අංග 8කින් යුක්ත සීලය සම්පූර්ණ වුණහම ඒකට කියනවා ආර්යකාන්ත සීලය කියලා. මේ අංග 8න් මේක සම්පූර්ණ වෙන්න ඕනේ. ඉන් පසුව චිත්ත විසුද්ධියේදී ප්‍රථම ධාන මට්ටමට හෝ ඊට වැඩි මට්ටමකට සිත එකඟ වෙනවා. ditthi විසුද්ධියේදී නාම රූප වෙන් වෙලා පේන්න පටන් ගන්නවා. කාංකා විතරණ විසුද්ධියේදී පටිච්ච සමුප්පාදය අවබෝධ වෙනවා. මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධියේදී ඇති වෙන්නේ විශේෂ විදර්ශනා උපක්ලේශ 10ක්. බේරෙන්න පුළුවන්කම තියෙනවා. විශේෂ උපක්ලේශ 10කින් බේරෙන්න පුළුවන්කම ඇති වෙනවා මෙන්න මේ මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධියේදී. ඊළඟට සඳහන් කරනවා අපි මේ සඳහන් කරන හයවැනි වූ පටිපදා ඥාන දර්ශන විසුද්ධිය ගැන. අපි සඳහන් කළේ හයවැනි විසුද්ධියේදී එහෙම නැත්නම් හයවැනි විසුද්ධියට ගියහම සමත ආයවින විසුද්ධියේ තියෙන මේ සමතය කියන විසුද්ධිය ගැන කියලා සඳහන් කළානේ. ආන් ඒක තමයි මෙතන සඳහන් කරන්නේ. මේ 6 වැනි වූ ඥාන දර්ශන විසුද්ධිය. ඒ නිසා සඳහන් කරනවා මෙන්න මේ ඒකත්ව ගතවීම හතර සාර්ථක කරගන්න පුද්ගලයාට පටිපදා ඥාන දර්ශන විසුද්ධියට බැසගන්න පුළුවන්. එහෙනම් මේ 6 කිව්වේ හයවෙනි වූ විසුද්ධිය කියලා කිව්වේ පටිපදා ඥාන දර්ශන විසුද්ධිය. ඒ පටිපදා ඥාන දර්ශන විසුද්ධියට බැසගන්න නම් මේ විසුද්ධීන් හතර සම්පූර්ණ කරන්න කියලා කිව්වා. මොන විසුද්ධීන් හතරද? එක චිත්ත විසුද්ධිය, දෙක දිට්ඨි විසුද්ධිය, තුන කාංකා විතරණ විසුද්ධිය, හතර මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය. මේ හතර සම්පූර්ණ කරගත්තොත් හයවැනි වූ පටිපදා ඥාන දර්ශන විසුද්ධිය සම්පූර්ණ කරන්න පුළුවන් වෙනවා කියන කාරණාවයි ඒ සිහිපත් කරන්නේ. ඊළඟට සඳහන් කරනවා ඉමේහි චතුහි ඨානේහි ඒකත්තගතං චිත්තං පටිපතා විසුද්ධි පක්කන්දං චේව හෝති උපේක්ඛානු බ්‍රෝහිතංච ඥානේනච සං පහන්සිතං කියලා කරුණු තුනක් ගැන සඳහන් කරනවා. උපේක්ෂාව අනුව අනිත් ධර්මතා වැඩෙන්න පටන් ගන්නවා. මේ කරුණු තුනක් මෙතන සඳහන් කරනවා. මූලික කාරණාවක් හැටියට උපේක්ෂාව කියන ධර්මතාවයේ අනුව අනිත් කරුණු වැඩෙන්න පටන් ගන්නවා කියලා සඳහන් කරනවා. ඥාණයෙන් සිදුවිය යුතු කරුණු සම්පූර්ණ වුණහම ඇතිවන හැඟීමක් ඇති වෙනවා ඥාණයෙන් සිදුවිය යුතු කරුණු සම්පූර්ණ වුණහම ඇතිවෙන හැඟීමක් ඒ හැඟීම තමයි සංපහං සිතං කියලා කියන්නේ. ඥාණයෙන් සිදුවිය යුතු කරුණු සම්පූර්ණ වුණහම ඇතිවෙන කරුණක් තමයි මේ සංපහං සිතං කියලා සඳහන් කරලා තියෙන්නේ. එතකොට මේ සම්පහං සිතං කියන කාරණාව සිහිපත් කරාම ඒ කරුණ පිළිබඳව අට කතාවේ විශේෂ පූර්ණ විස්තර කිරීමක් කරනවා මොකද්ද මේ සම්පහන් සිතං කියන්නේ කියන කාරණාව පිළිබඳව. එhmenan අට කතාවේ විස්තර කරන මේ සම්පහන් සිතං කියන කාරණාව අපි එක විස්තරයක් හැටියට දීර්ඝව සාකච්ඡා කරන්න ඉතුරු කරලා මෙතෙක් සාකච්ඡා කරපු මේ කොටසෙන් අපි බලාපොරොත්තු වෙන ඒ උතුම් සමාධිය හොයාගෙන යන්න වෙරවැයම් දරනවා නම් යම් කෙනෙක් ඒ කාරණාව සම්පූර්ණ කරන්නේ කොයි වාගේ වීරිය වඩන්න පුළුවන් පුද්ගලයෙක් බවට පත් වෙන්න ඕනේද? මොන වාගේ සිහියක් දිනු කරන්න ඕනේද? කොයි වාගේ සීලයක් ආරක්ෂා කරගන්න එක ඒ සඳහා වටිනවද? මේ සීල විසුද්ධීන් පිළිබඳව සිහිපත් කරමින් කලින් සිහිපත් කරලා තියෙනවා මේ ආර්යකාන්ත සීලයක් සම්පූර්ණ කරන්නේ කොහොමද කියන කරුණු 8 පිළිබඳව මේ මේ කාරණාවන්ගෙන් සම්පූර්ණ වෙනවා නම් ඉතින් ආර්යකාන්ත මට්ටමට යන්න ඒක වෙනම වඩන්න ඕනේ වඩන්න ඕනේ සීලයක්. ඉතින් එකපාරම එතෙන්ට එන්න එකපාරම එතෙන්ට එන්න බැරි වෙයි. නමුත් රහත් වෙනවා කියන තැනට යනකොට මේ කාරණා ටික ඔක්කොම සම්පූර්ණ වෙන්න සම්පූර්ණ වෙන්න වෙනවා. එහෙනම් ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් සම්පූර්ණ කරගෙන එතෙන්ට එන්න ඕනේ. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ කරුණ පැහැදිලි කරලා දේශනා කරන්නට යෙදුනේ එකපාරම නිවනට නොයන මගක්. භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා නැහැ නේ එකපාරම නිවන් දකින්න කියලා. සංසාරයේ සැප විඳිමින් සැප විඳිමින් නිවන හොයාගෙන යන ක්‍රමයකුයි දේශනා කරලා තියෙන්නේ. සසර සැප විඳිමින් විඳිමින්ම සසර උච්චතම සැපයට ගමන් කරන්න. එක පාරම හිණිපෙතර නගින්න එක පාරම කෝකවත් අපිට ජීවිතේ සම්පූර්ණ කරන්න බෑ. එහෙනම් ක්‍රමක්‍රමයෙන් හරියට නිකන් පිය ගැට පෙලක් නගිනවා වගේ. එහෙනම් මේ මේ අනුපූර්ව ප්‍රතිපදාව තියෙන්නේ ආන් ඒ කාරණාව සම්පූර්ණ කර ගැනීම සඳහාමයි. ඒ නිසා එකපාරම නිවනක් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ දේශනා කළේ නෑ. දනු දෙමින් සිලුත් රකිමින් භාවනාත් කරමින් මේ ගමන ක්‍රමානුකූලව ඉස්සරහට යන පුජ්‍යලයට මේ මේ සඳහන් කරපු ආර්යකාන්ත සීලයත් ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් වීරය වැඩිමත් එක්ක වැඩෙන්න පටන් ගන්නවා. ආන් එහෙම මගක ගමන් කරන්න පුළුවන් ශ්‍රේෂ්ඨ ජීවිතයක් අරගෙන ඉපදිච්ච අපි මේ වාගේ බුදුදහමක් ලැබිච්ච අවස්ථාවක තවත් ප්‍රමාද වෙනවද කියන ප්‍රශ්නෙට අපිම උත්තරයක් හොයන්න ඕනේ. ප්‍රමාද නොවන ජීවිතයක් ගත කරන්න ඒ සඳහා අවශ්‍ය සියලුම සම්පත් පිරිච්ච රටක ඉපදෙන්න ලැබීම. අපි නිරන්තරයෙන්ම සිහිපත් කළා අපිට වඩා බොහෝම දියුණු රටවල් තියෙනවා. නමුත් ඒ වගේ ඉපදුනා නම් අපිට මේ සම්මාදිට්ඨියට එන්න සම්මාදිට්ඨියට එන්න වෙන්නේ නැහැ. ඇමරිකාවේ ඉපදුනත් ජපානයේ ඉපදුනත් එංගලන්තේ ඉපදුනත් රුසියාවේ ඉපදුනත් සම්මාදිට්ඨිය නෑ. ඒ නිසා අප්‍රමාණ සැප සම්පත් තියෙනවා. සම්මාදිට්ඨිය නැති නිසා ඒ අය අපිට වඩා අන්තාසරණයි. හැබැයි ඒගොල්ලන්ට සම්මාදිට්ඨිය නැති නිසා කොහොමද ඒක කල්පනා වෙන්නේ වෙන්නේ නෑ. ඒ නිසා අපි එහෙම දිනු මට්ටමක නොහිතියාට අපි ඒ අයට වඩා බොහොම බොහොම පෝසත්. සුපබුද්ධ කුට්ටි සක්‍රදේවේන්ද්‍රයන්ට සඳහන් කළේ මං දිලින්දෙක් කියලා හිතන්න එපා කියලා. මම ලෞකික ධනෙන් පොහසත් නැති වුණාට මම ලෝකෝත්තර වූ ආර්ය වූ ධනෙන් ඊටාම ඊටාම පොහසත් කියලා. එතෙන්ට එන්න පුළුවන් තැනකට අපිට එන්න පුළුවන්කම ලැබිලා තියෙනවා ඒ සංසාරේ වෙනම පින් කරලා. මේ සාකච්ඡා කරමින් යන්නේ මේ දේශනා මාලාවේ අපි තව දවස් කීපයකින් මේ දේශනා මාලාව නිමා කරන්න අදහස් කරන නිසා බුදු පියාණන් වහන්සේ විසින් පරම ගම්බීර වූ මේ සතර සතිපට්ඨාන දේශනාව තුළින් නිර්වාණය හොයාගෙන යන ආකාරයයි අපි මේ දේශනා ගණනාවක් පුරාවට අවුරුද්දකට වැඩි කාලයක් මේ සාකච්ඡා කරන්නේ. ඒ නිසා එවන් දේශනාවල් එහෙම නැත්නම් මේ භාග්‍යතුන් වහන්සේගේ සතිපට්ඨානය, භාග්‍යතුන් වහන්සේගේ චතුරාර්ය සත්‍යය, භාග්‍යතුන් වහන්සේගේ පටිච්චසමුප්පාදය අපි අර සඳහන් කරපු ඊටාම දිවිනුවයි සම්මත කිසිම රටක ඇහෙන්නේ ඇහෙන්නේ නැහැ. ඒ නිසා එහෙනම් ලෝකේ තියෙන වටිනාම මිනිමුතු වගේ තියෙන්නේ අපි ළඟ. ඒකෙන් ප්‍රයෝජන ගන්න යම් කෙනෙක් සූදානම් නොවෙනවනම් ඒ ඉතා අවාසනාවන්ත අවස්ථාවක්. ඒ නිසා ඒ සඳහා අවශ්‍ය සියලුම කරුණු අපි සම්පූර්ණ කරලා තියෙනවා. සම්මා දිට්ඨික දෙවියන්ගේ ඇල්ම බැල්ම නිරන්තරයෙන් ගුණ පුරණ අය පිළිබඳව යොමු වෙලා තියෙනවා. එහෙනම් සම්මා දිට්ඨික දෙවියන් නිතර ආශ්‍රය කරන්න, වඳින්න පුදන්න, පින් දෙන්න, පිහිට සරණ හොයන්න පුළුවන් පුළුවන් රටක් මේ රට හැර තව එහෙම සුවිශේෂී රටවලුත් තියෙනවද කියලා මම දන්නේ නැහැ. මොකද අපිට සම්මාදිට්ඨික දෙවියන්ගේ පිහිට හොඳටම හොඳටම තියෙනවා. සම්මාදිට්ඨික දෙවිවරු ඕන තරම් මේ රටේ මේ රටේ ඉන්නවා. දැන් ඊටාම වැදගත් දෙවි කෙනෙක් ගැන සඳහන් කරන්න පුළුවන් සුමන සමන් දෙවියෝ. ඉතින් අපිට තියෙන අප්‍රමාණ ආශිර්වාදයන් නෙවුවා. ඉතින් භාග්‍යතුන් වහන්සේම පිහිටවපු මහා බලවත් දෙවිවරු මේ චෛත්‍ය රාජයන් වහන්සේලා ආරක්ෂා කරගෙන ඉන්න දෙවිවරු. සුමන සමන් දෙවියෝ කියලා කියහමත් වෙසමුණි දිව්‍ය රාජයාගේ ඇමතිවරු 28 දෙනාගේ එක්කෙනෙක්. ඉතින් එතකොට අපිට සිතුවිලි මාත්‍රයෙන්ම අප්‍රමාණ සතුටක් ඇති වෙනවා. ඒ වාගේ ප්‍රධාන දෙවියෙක් අපේ රටේ ඉන්න එක. රටේ කේන්ද්‍රස්ථානයේම රැකගෙන ඉන්න එක පිළිබඳව. ඉතින් ලංකාවේ කේන්ද්‍රස්ථානයේ සිරිපාදාඩ විය බවට පත් වෙනවා මං හිතන්නේ. මොකද රටටම පේන ස්ථානයක්. සිරිපාදේ රාජගිරියටත් පේනවා. උදේ පාන්දරට. ගම්පහ පැත්තටත් පේනවා. මුහුදෙන් එනවනම් හතර පැත්තෙම આવොත් සිරිපාදේ සිරිපාදේ පේනවා. එහෙනම් රටටම පේනවා කියලා කියන්නේ ඒක තමයි රටේ කේන්ද්‍රස්ථානය වෙන්න ඕනේ. මෙතෙක් ලෝකේ පහළ වෙච්ච සියලුම සම්මා සම්බුදුරජාණන් වහන්සේලා වැඩපු තැන මහා කල්ප විනාශයෙන් පස්සේ පහළ වෙච්ච බුදුරජාණන් වහන්සේලා හතර නමමත් වැඩපු තැන. ඒ නිසා ගෞතම භාග්‍යතුන් වහන්සේගේ සිරිපාද ලාංඡනයේට ගව් ගානක් යටින් කාශ්‍යප භාග්‍යතුන් වහන්සේගේ සිරිපා සටහනත් කාශ්‍යප භාග්‍යතුන් වහන්සේගේ සිරිපා සටහනට ගව් ගානක් යටින් කොණාගම භාග්‍යතුන් වහන්සේගේ සිරිපා සටහනත් ඊට ගව් ගානක් යටින් කප්සන්ද බුදුරජාණන් වහන්සේගේ සිරිපා සටහනත් පිහිටලා තියෙන තැන ආරක්ෂා කරගෙන විසමුනි දිව්‍ය රාජ්‍යයාගේ 28ක් වූ සෙම්පතියන්ගෙන් එක්කෙනෙක් ඉන්නවා කියලා කියන්නේ අපිට කොයිතරම් ශක්තියක්ද මොකද වෙසමුණි දිව්‍ය රාජයෝ කියලා කියන්නේ ලක්ෂ කෝටියක අධිපතියෙක්. ඒ කියන්නේ ලක්ෂ කෝටියක ප්‍රාණීන් ප්‍රමාණයක් පාලනය කරන කෙනෙක් ලක්ෂ කෝටියක්. එතකොට මේ ලක්ෂ කෝටියම පාලනය කරන්න ඉන්නේ සහායට ඉන්නේ සෙම්පතියෝ 28යි. එතකොට එක සෙම්පතියෙකුට කොයිතරම් බලපරාක්‍රමයක් බෙදිලා යනවද? එහෙම කෙනෙක් අපේ රටේ ඉන්නවා කියලා අහන්න ලැබෙන එකත් අපි කොයිතරම් ආරක්ෂාකාරීද කියලා එතකොට එතකොට හිතෙනවා. එහෙනම් අපි පින්කම් කරනකොට අපි බණ භාවනා කරනකොට සමහරලාට සම්මාදිට්ඨික දෙවිවරු නිරන්තරයෙන් අපේ පින්කම් ගාවට වඩිනවා. අපි බණ භාවනා කරන තැන් වලට ආශිර්වාද කරන්න බලනවා. ඉතින් එතකොට එහෙමනම් සුමන සමන් දෙවියෝ නිරන්තරයෙන් අපි පින්කම් කරන තැන් වල ඉන්නවා කියලා අපි හිතුවොත් මං හිතනවා වැරදි නෑ. මොකද එක සෙම්පතියෙක් මේ රටේ ඉන්නේ. අද මෙහාට ඇමති කෙනෙක් එනවා කියලා කිව්වොත් මේ ප්‍රදේශයේ ඉන්න සංවිධායකවරු වෙනත් සාමාන්‍ය අය ඔක්කොම ඉස්සරලා මෙතෙන්ට එනවනේ. ඇවිල්ලා බලලා ආරක්ෂාව තහවුරු කරලා වාඩි වෙන්න හදලා තියෙනවා හැම එකම බලනවනේ. ඒ බලලා තමයි ප්‍රධානියෙක් කියන්නේ. එහෙනම් අපි පින්කම් කරන තැනකට බ්‍රහ්ම ලෝකෙන් හරි දිව්‍ය ලෝකේ මහා ප්‍රබල දෙවි කෙනෙක් හරි එන්න ලෑස්ති වෙනකොට සමන සමන් දෙවියෝ වාගේ රටේ ඉන්න අය අනිවාර්යෙන් ඇවිල්ලා බලලා අපිට ආශිර්වාද කරලා සමහරලාට අඩුපාඩු තිබුණොත් අපේ සිත් වලින් මෙවුවා සකස් කරවලා එහෙම ආශිර්වාද කරලා පින්කම් කරන්න පුළුවන් තැනක ඉපදිලත් ඒ අවස්ථාව මනා වූ සිහියෙන් ප්‍රඥාවෙන් අවබෝධ කරගන්න නැතුව මගහැර ගන්න මෙරළ යනවා කියලා කියන එක ඊටාම ඊටාමත් වූ අවාසනාවන්ත තත්වයක් බවට පත් වෙනවා. එහෙනම් භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේම අපිට ඒ සඳහා තියෙන එකම පිහිටයි, එකම සරණයි, එකම ආරක්ෂාවයි. ඒ ධර්මානුකූල මාර්ගයේ ගමන් කරන එක මේ ජීවිතේම අපිට මහත් වූ පාරමිතාවක් බවට පත් කරගන්න පුළුවන්. ඊළඟට පෙර සංසාරෙත් අපි මේ කරුණු දැනගෙන අවබෝධ කරගෙන පින් කරලා තමයි මේ වාගේ උප්පත්තියක් ලැබුවේ. එහෙනම් ත්‍රි හේතුක උපතක් ලබන්න පින්කම් කරන්න පුළුවන් හොඳ අවස්ථාවක අපි ඉන්නවා. පෙර ජීවිතවල අපිට ත්‍රි හේතුකම වෙන්න බැරි වෙන්න ඇති. ඒ විනාඩ දු හේතුක වෙලා හරි ඉපදෙන්න අපි පෙර ජීවිතවල හොඳට පින් කරලා තියෙන බව නම් සත්‍යයි. මොකද සුගතියක ඉපදෙන්නේ එහෙම වෙච්චාමනේ. ලෝභයෙන්, දේශයෙන්, මෝහයෙන් තොරව පින් කරාම සුගතිගාමී වෙනවා. එතකොට මනුෂ්‍ය ජීවිතයක් කියලා කියන්නේ සුගතියක්. ඊට පස්සේ මේ සුගතියේ ඉඳලා අපිට ආපහු පිළිහන් ලෝභයත් නැති කරලා ද්වේෂයත් නැති කරලා කොහොමත් අපි පින්කම් කරනවා මෝහය නැති කරලා ප්‍රඥාව ඉස්මතු කරලා පින්කම් කරන්න හොඳ අවබෝධයක් ලැබෙන්නේ භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ තුලින්. ආන් එහෙම කරාම තමයි ඊළඟ ජීවිතයක ත්‍රි හේතුක උපතක් ලැබෙන්නේ. ඒ නිසා භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කළා බණ අහන කොටත් උතුම් ප්‍රාර්ථනාවකින් බණ අහන්නේ මේ දේශනාව ශ්‍රවණය කරන අතරතුරදීම මාගේ පංච නීවරණ ධර්මයන් යටපත් වේවා. සප්තබෝධ්‍යාංග ධර්මයන් වැඩි දියුණු වේවා. මේ දේශනාව අතරතුරදීම මට මාර්ගඵලයක් අවබෝධ වේවා කියලා කල්පනා කරගෙන හරියටම බණ ඇහුවොත් කාටද මාර්ගඵලයක් අවබෝධ වෙන්නේ? එහෙම බණ ඇහුව පමණට නෙමෙයි ත්‍රි හේතුක උපතකුත් තිබිය යුතුයි ඒ පුද්ගලයාට. ආන් එහෙම උපතක් හොයාගෙන ගිහිල්ලා යම් ධර්මදේශනාවක් ශ්‍රවණය කරන තැනදී හෝ මාර්ගඵලයකට එන්නේ ඒ ත්‍රි හේතුක පින්කම් කරන්න පුළුවන් මේ රටේ පුළුවන්කම තියෙන තරම් වෙනත් බොහෝ රටවල් වල නැහැ. ඒ නිසා එහෙම සම්මාදිටික රටවල් අතර අපි ඊටාම ඉහළින් ඉන්න තැනකට ආපු පුජ්‍යලයෝ නිසා ඒ කාරණාවෙන් මග නොහැර ගන්න එක සියලු දෙනාටම ඊටාම වටිනවා. එhmenan අද ධර්ම දේශනාව අපි මෙතනින් නිමා කරමින් මේ නගාපු ප්‍රශ්නයක් තියෙනවා ඒ ප්‍රශ්නෙට උත්තරයක් දෙන්න චුට්ටක් ඉඩ තියාගෙනයි ධර්ම දේශනාව නිමා කරන්නට යෙදුනේ. මොකද ප්‍රශ්න ඉදිරිපත් කරලා තිබුණා තිබුණා උත්තර දෙවුනේ නැහැ. නමුත් මේ ප්‍රශ්න වලට අන්තිම දේශනාව දවසේවත් උත්තර දෙමු කියලා තීරණය කරනවා. මෙතන අහලා තියෙනවා මේ නිවසේහි බුද්ධ පූජාව අවසානයේදී සතෙකුට දීම බුදුරජාණන් වහන්සේට කරන අගෞරවයක්ද අපට ආනිසංස අඩුවීමක් වේද යන්න පිළිබඳව පැහැදිලි කරලා දෙන්න කියලා. භාග්‍යතුන් වහන්සේට කරන අගෞරවයක් බවට පත් වෙන්නේ නැහැ අපිට හම්බ වෙන කුසලයේ පිළිබඳව එතකොට සැකයක් ඇති වෙන්න පුළුවන්. මොකද බුදුරජාණන් වහන්සේට දැන් මේ ආහාරය තව කාට හරි දුන්නොත් භාග්‍යතුන් වහන්සේට දුන්න ප්‍රමාණය මොකක්ද කියලා අපිට තීරණය කරන්න බැරුව යනවා. මෙහෙම උදාහරණයක් සඳහන් කෙරුවොත් අපි ඇපල් ගෙඩි 10ක් අරගෙන එනවා බුදුරජාණන් වහන්සේට පූජා කරන්න කියලා. ඇපල් ගෙඩි ටික පිරිසිදු කරලා බුදුරජාණන් වහන්සේගේ ඉස්සරහින් ගෙනහිලා පිළිගන්වලා තියෙනවා. ටික වෙලාවක් ගියාට පස්සේ ඒක අරගෙන ඇවිල්ලා අපි දරුවොත් එක එකතු වෙලා කපාගෙන ඒක අපි ආහාරයට ගන්නවා. එතකොට අපි කල්පනා කරන්න වෙනවා ඇපල් ගිරි 10ක් බුදුරජාණන් වහන්සේට පිළිගැන්නුවා. දැන් මේ 10න් කෝ භාග්‍යතුන් වහන්සේගේ කොටස. දැන් අපි මේක කණ්ඩ පටන් ගත්තේ. කෝ උන්වහන්සේගේ කොටස කියලා අපිට හිතන්න වෙනවනේ. එතකොට අපි බුද්ධ පූජාව කරලා ඒක සතෙකුට දුන්නාම අපිට ආපහු අපෙන් අහන්න වෙනවා කොයි බුදුරජාණන් වහන්සේගේ කොටස කියලා. දැන් මේ සතාට දෙන්නේ එයාගේ කොටසනේ. කෝ භාග්‍යතුන් වහන්සේගේ කොටස. ඒ නිසා පූජාව තියලා ඉවර වෙලා ඒක ඔහේ ඉබේ අස් කරලා දාන්න. කිසිම සතෙකුට දෙන්න එපා. ඉබේ අස් කරලා දාන්න. ඒක අස් කරපු තැනින් සත්තුකයි. අපි සත්තුන්ට දුන්නේ නෑනේ. ඔහේ අහක අදාපුවාම ඒකෙන් අපිට බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් අපි අත්හැරපු දාන වස්තුවක් තියෙනවා. එතකොට ඒ කුසලයේ අපිට ලැබෙනවා. අර එහෙම සිතක් තියාගෙන අත්හැරියොත් ඒක අත්හැරිය වෙන්නේ වෙන්නේ නැතුව යනවා. ඒ නිසා සම්බුද්ධ පූජාව හරි වටිනවා අත්හැරලා තියහම බුදුරජාණන් වහන්සේට කෝක පූජා කළත් ඒක අන්තිමට අත්හැරලා දාන්න. එතන රත්තරන් තිබ්බත් ආය ආපහු අරගෙන තියාගන්න තියාගන්න එපා. එහෙනම් ඒ රත්තරනුත් අස් කරලා දාන එක තමයි වටින්නේ. තව කෙනෙකුට ගෙනහිල්ලා දෙන එක වටින්නේත් නැහැ. මට හිතෙනවා බුදුරජාණන් වහන්සේට මණිකක් පූජා කළා මේක නම් විසි කරලා බෑ ගිහිල්ලා පන්සලටවත් දීලා එනවා කියලා කිව්වොත් ඒත් ඉතින් එහෙනම් මම පන්සලට දුන්නා මිසක් බුදුරජාණන් වහන්සේට අත්හැරලා නෑ එහෙනම් මැනිකත් අහක දාන්න පුළුවන් වෙන්න ඕනේ. එතකොටයි උතුම් අත්හැරීමකට ගියා වෙන්නේ. අන් එහෙම මැනිකත් අත්හරින්න පුළුවන් නම් කොයිතරම් නිර්ලෝභීව භාග්‍යතුන් වහන්සේට දන් දුන්නද කියන කාරණාවට යන්න පුළුවන්. ඒකෙන් ලැබෙන උතුම් ආනිසංසය හිග නැතුව ලැබෙනවා. එහෙමනම් අද ධර්ම දේශනාවේ දායකත්වය සුපුරුදු පරිදි දීපලාල් විජේරත්න මැතිතුමා, හිමාලි ප්‍රියංජලා මැතිණිය විසින් දරන්නට යෙදුනා. දයාබරණී යදූ දරුවන්ට ආශිර්වාද කරන්නත් නිදන ප්‍රාප්තියටපත් වුණ විජේරත්න මැතිතුමාගේ දෙමව්පියන් දෙදෙනාට පින් අනුමෝදන් කිරීමත් හිමාලී ප්‍රියංජලා මැතිණියගේ ආදරණීය පියාණන්ට පින් අනුමෝදන් කරමින් සුජීවත්ව ඉන්න මෑණියන්ට රත්නත්‍රි ආශිර්වාදයෙන් නිදුක් බව නිරෝගී බව චිරජීවනයේ ප්‍රාර්ථනා කිරීමත් පින්කමේ ප්‍රධාන අරමුණු බවට පත් කරගනිමින් පෞල් પરම්පරාගතව නිදන ප්‍රාප්තියටපත් වන සියලුම ඥාති මිත්‍රාදීන්ට පින් අනුමෝදන් කිරීමත් මේ සද්ධර්ම දේශනාව සඳහා සහභාගී වෙන මේ සියලු දෙනාටම තුනුරුවන්ගේ ආශිර්වාදය ප්‍රාර්ථනා කිරීමත් ඒ වගේම සියලු දෙනාටම සියලු දෙනාගේම නමින් නිදන ප්‍රාප්තියට පත් වුණු ඥාති මිත්‍රාදීන්ට පින් අනුමෝදන් කරන්නත් මේ පින්කම අවස්ථාවක් කරගන්නවා වගේම මෙම විහාරස්ථානයේ විහාරාධිපති අති ගෞරවනීය අනුනායක මාහිමි පානන් වහන්සේට රත්නත්‍රී ආශිර්වාදයේ නිදුක් බව නිරෝගී බව චිරජීවනයේ උදාපත් වේවා කියලා ආශිර්වාද කිරීමත් මේ පින්කමේ උතුම් පාරමාර්ථ අතර සිහිපත් කරනවා. ඊට අමතරව නිරන්තරයෙන් ආශිර්වාද කරමින් පින් අනුමෝදන් කරන්ට යෙදුනා බෞද්ධ ආමාද්‍ය ජාලයේ නිර්මාතෘ සහ සභාපති සම්බෝධි විහාරාධිපති අවසරයි දරණාගම කුසල ධම්මනායක මාහිමිපාණන් වහන්සේට ධර්මදේශනාව ආරම්භ කරන මොහොතේ චමිල් මහත්මයා සිහිපත් කළා වගේ නායක ස්වාමින් වහන්සේ දැන් සියලු දෙනාටම සතුට ඇති කරන මට්ටමේ නිරෝගී බවට පත් වෙමින් ඉන්නේ තුනුරුවන්ගේ අනන්ත ආශිර්වාදය නිසාමත් මේ රට පුරාම සදහැවත් පින්නතුන් අප්‍රමාණ මහ පිංකම් සිදු කර කර මං හිතන්නේ උන්වහන්සේට තරම් ආශිර්වාද ලැබිච්ච කෙනෙක් මේ ලෝකේ වෙන නොහිටියාද කියලා හිතෙනවා ඒ තරම් මේ රට පිට රට මේ හැම කෙනෙක්ම විවිධ පින්කම් කර කර ආශිර්වාද කරපු එකේ ශක්තියෙන්ම නැවත වතාවක් උන්වහන්සේ අපිට තව চিරාත් කාලයක් අපි අතර උන්වහන්සේ වැඩ ඉඳිමින් මහ පින්කම් කරමින් අපිට පින්කම් සිදු කරගන්න අවස්ථාව උදා කර දෙමින් රටට ආශිර්වාදයක් වෙමින් සම්මා සම්බුද්ධ ශාසනයේ නගා හිටවන්න මහත් ශක්තියක් දෙමින් කටයුතු කරන්න උන්වහන්සේට මේ කුසලයේද ඒකාන්ත වූ පාරමිතාවක්සේ අනුමෝදන් වේවා ඒ කුසලයාගේ බලයෙන් උන්වහන්සේ ඊ타ම ඉක්මනින් නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරවමු සම්‍ය දෘෂ්ටික දිව්‍ය රාජ මණ්ඩලයටත් බ්‍රහ්ම රාජ මණ්ඩලයටත් පින් අනුමෝදන් කරවමු උන්වහන්සේලාගේ දිව්‍ය ආයුෂ වඩ වඩාත් වර්ධනය වේවා. උන්වහන්සේලාද ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් අමා මහ නිවනින් සනසේවා කියලා පින් අනුමෝදන් කරවමු. අපි සියලු දෙනාටම මේ මහා කුසලයාගේ බලයෙන් ඊ타ම ඉක්මන් භවයක ඊ타මත්ම කෙටි කාලයකින් සුඛ සහගත ප්‍රතිපදාවෙන් ආර්ය සත්‍ය අවබෝධයෙන් සැනසෙන්න මේ මහා කුසලය පාරමිතාවක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරමු.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 අභිවාදන සීලිස්ස නිච්ඡං බුද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච තෝ නිබ්බාන සම්පatti ඉමිඤාතේ සමිජ්ජතු සුපත් වේවා නිදුක්කේ